ඉතින් අපි මේ දේශනාවලිය සඳහා ප්‍රධාන වශයෙන් ඒ පංචත්තය පඤ්ඤත්තේ සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. ඒක සරුවච්චන් වහන්සේටම හිතිලා වෙන හේතු කාරණාවක් නැතුව සරුවච්චන් වහන්සේටම හිතිලා දේශනා කරන්න වෙච්ච සූත්‍රයක්. ඉතින් ඒකට හේතුව මේ කාලේ ඉන්දියාවේ පැවතිච්ච විවිධ මති විවිධ මතාන්තර අපි කියන බමුණු මත කියලා රාශියක් තිබුණා. ඉතින් මේ පැවිද්දට එන සිළුම දෙනා ඒව අරගෙන තමයි ශාසනයට එන්නේ. තමයි හැදිච්ච පරිසරය හැටියට තිබිච්ච යම් යම් මති මතාන්තර අරගෙන එනවා. ඉතින් මේ භාවනා කරනකොට ඒ ගේන මුලින් එනකොට ගේන මේ mati මතාන්තර බලපානවා භාවනාවට. ඉතින් ඒ නිසා එකම භාවනා කරුවත් නැත්නම් එකම කර්මස්ථානේ වැඩුවත් ඒ තමන් අර හිතාගෙන පතාගෙන මතාගෙන ඉන්න දේවල් නිසා භාවනාවේ වෙනස්කම් පහළ වෙනවා. ඉතින් ඒ නිසා පොදු බණක් කිව්වට කාටවත් තේරෙන්නේ නැහැ. පොදු කමඨාන සුද්ධ කිරුවට කාටවත් තේරෙන්නේ නැහැ. මොකද එයා හිතන පතන ක්‍රමය වෙනස් නිසා. ඒ නිසා වරින් වර මේ භාවනා කරද්දී පොඩ්ඩක් හැරිලා බලන්න වෙනවා. ඒක ඒ හරි බැලීම එහෙම නැත්නම් සලකා බැලීම කරන්න වෙන්නේ අපේ සාමාන්‍ය ගිහි ආධ්‍යාත්මික ජීවිතයේ තියෙනනේ දාන දෙන අවස්ථාව, සිල් රකින්න අවස්ථාව, භාවනා කරන අවස්ථාව කියලා. ඒතර පැවිදි ජීවිතේ පූර්ණ කාලීන වෙනකොට තියෙනවා සීල ශික්ෂා අවස්ථාව, සමාධි ශික්ෂා අවස්ථාව ප්‍රඥා ශික්ෂා අවස්ථාව කියන. කෙසේ නමුත් මේ ਸਰුවචන් වහන්සේට මේ පංචත්තේ සූත්‍රයේ අන්තර්ගතයේ සාකච්ඡා කරන්න වෙන්නේ දාන දෙන අය සඳහා නෙවෙයි. ඒක හොඳටම පැහැදිලි. ශීලයේ රකින්න කසහත් අයත් නෙවෙයි. එයාට මේක බලපාන්නෙත් නැහැ. සමාධිය ආරම්භ කරන කෙනාට මේක බලපාන්නෙත් නැහැ. යම් කිසි කෙනෙකුට සමාධිය හොඳට පිහිටලා හොඳට කාරණා කාරණා වැටෙන්න පටන් ගන්නකොට තමයි අර ගිනාපු mati ගිනාපු මතාන්තර සංසාරගත පුරුදු තමන්ට පේන්න පටන් ගන්න දැනෙන්න පටන් අර ගන්න. ඒක ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්න. අන්න ඉතින් ආවට පස්සේ යත්තන්ට අර සීලයට දෙන දානෙට දෙන උපදේශ නෙවෙයි ඉතිහාගිය උපදේශ සංගයක් අවශ්‍යයි. ඒ උපදේශ බොහෝ විට දෘෂ්ටි සම්බන්ධ උපදේශ. අපි හුඟක් වෙලාවට ඒව හඳුනන්නේ සාමාන්‍ය ඉන්දියානු ව්‍යවහාරය හැටියට සමතේ සඳහා දෙන උපදේශ. දැන් මේ ටික එහෙම සමතයක් සඳහා දෙන උපදේශ නෙවෙයි. සමතේ හරි ගිහිල්ලා ඒ අර තමන්ගේ ඔළුවේ මෙතෙක් කල් ගෙනාපු ඒ ඒ මතිමතාන්තර නිසා දේවල් දිහා හරියට අවුකන්නාර දෙකක් දාගෙන ලෝක දිහා බලන කරන් පේන්නේ හැම වෙලාවෙම අන්ධකාරය වගේ. නිකන් වහින්න කිට්ටු කරලා වගේ. ඉතින් ඒ කෙනාට තේරෙන්නේ නැහැ. මොකද Taman දාගෙන ඉන්න කණ්ණාඩි දෙක නිසා. ඉතින් ඒ කෙනාට කණ්ණාඩි දෙකක් දාලා තියෙනවා කියලා එක කිව්වොත් ඒක භවනා කරන්න ඕනේ නැහැ. බණ කියලා අහගන්න උඹ දැන් ඉන්නේ කණ්ණාඩි දෙකක් දායන් සම්මත පේන්නේ ලෝකේ අන්ධකාර වෙලා. ආන්නේ ඒ කාරණාව මත කර දීමට ඉතින් සරුවචනාංශේ අන්ධකාරයක් කනාගේ කණ්ණාඩි දාපේ කනා පැත්තකට ගිහිල්ලා කියනවා. ඔය ඔහෙට ඔහොම පේන්නේ ඔහෙව කණ්ණාඩි දාන හින්දා කියලා. ඉතින් ඒ කෙනා ඒක ගලව ගත්තොත් එයාට ලෝකේ පේන්න පටන් ගන්නවා. නමුත් එයාට කවදාකවත් තේරෙන්නේ නැහැ තමන් කන්නාඩියක් දාහින්න බව. ඒකේ ඒ කන්නාඩි වල ස්වභාවය පාවිච්චි කරනකොට පාවිච්චි කරන එක තේරෙන්නේ නැහැ බැයි කියලා කියන්නේ උඩ තමයි පුරුදු කියන්නේ උඩ තමයි සංසාරගත පුරුදු. ඉතින් අපි මෙතෙක් කරපු මේ ධර්මදේශනාවල අපරාන්ත කප්පිකා අපරාන්තානු දහමිනෝ මේ අපරාන්තේ කියන්නේ මරණයට පස්සේ මනුෂ්‍යයාට මොකද වෙන්නේ ලෝකෙට මොකද වෙන්නේ කියන එක පිළිබඳව එවකට පැමිණිච්ච එවකට මතුවලා තියෙන මති ගැන කතා කරා. ඉතින් ඒ ඒ පිළිබඳව පැටලෙන්න පුළුවන්. සාස්වත දිට්ඨිය, සක්කුච්ඡේද දිට්ඨිය කියන පත දෙක දිගේ පැටලෙන්න පුළුවන් ආකාර පහක් පුදුජානන්සේ පෙන්නනවා. ඒ මරණයට පස්සේ මනුෂයාට මේකයි වෙන්නේ. ලෝකෙට අපි නැතුණාට ලෝකේ තියෙනවා. මෙහෙමයි වෙන්නේ. ආදි වශයෙන් ඒක සදාකාලිකද නැත්නම් සමහර කරන්නේ මගේ මරණයෙන් පස්සේ ඔක්කොම ඉවරයි. ආයෙ මේකේ ආයෙ මේ වෙන ප්‍රශ්න ඉතුරු වෙන්නේ නැහැ මරණයත් එක්ක ඔක්කොම ඉවරයි. ආන්න විදිහට මේ මරණය හා සම්බන්ධ කරගෙන අපරාන්ත දිෂ්ටි පහක්. අද කතා කරන්නේ පුබ්බන්ත දිට්ටි. පූර්වාන්තයේ දැනගෙන මම උපදින්නේ ඉස්සලා මොකද්ද මේකේ තිබ්බේ කියලා. ඉතින් ඒ සම්බන්ධව හිතෙනවා මේ බණ භාවනා කරන එකට මොකටයි මේ මං උපදින්න ඉස්සෙල්ලා තිබුණේ මොකටද ප්‍රාර්ථනා බලන්න අවශ්‍ය නැහැ. අපි කිව්වොත් එහෙම මේ සතිය වඩන්න ඕන කියලා මොකටද මුල කෙලවර බලන්නේ. නමුත් මේ විපස්සනා කරනකොට සමතින් විපස්සනාට යනවායි කියලා කියන්නේ ඕනම අරමුණක මුල බඳාගෙන බලනවායි කියලා බොහොම සරල භාෂාවෙන් කියන්න පුළුවන්. කවුරු ඇහුවොත් මේ සමතේ කරනකොට අරමුණේ එහෙම මුල බඳාගෙන බැරිලක් නැහැ අරමුණට සමවැදීමක් කරනවා. අරමුණට බැස ගැනීමක් කරනවා අර්පණාවක් කරනවා. අරමුණ ඇසුරු කරනවා. ඒ තාකල් අරමුණ පිහිටි කරගෙන අපි ඒ අර්පණාදී නැත්නම් උපචාරදී උපචාර අර්පණාදී සමාධියට වදිනවා. නමුත් විපස්සනා කරනවා කියලා කියන්නේ එහෙම අරමුණ <clears throat> දෙපෙළ දමාගෙන අරමුණ මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් යනකම් සමතේ වඩලා ඒක උපචාර වෙන්නත් පුළුවන් අර්පණා වෙන්නත් පුළුවන් ක්ෂණ මාත්‍ර සමාධියක් වෙන්නත් පුළුවන් එයාට වෙන පැත්තකින් බලන්න පුළුවන් මේ මම මෙතෙන් දෙනකන් සතියට සමාධියට උදව් කරපු මේ අරමුණට මුල කොහෙද තියෙන්නේ කියලා. කොහෙන්ද මේ ආවේ කියලා. "යේ ධම්මා හේතුප්පබව" යම් ධර්මයක් කරනවා ඒක හේතු ප්‍රභවයේ කොහෙන්ද කියලා බලන එක විපස්සනාදී අපි කිව්වට නැත්නම් අපි විශේෂ විසතරදී සතියදී කියනවා වර්තමාන විතරක් බලන්න කියලා. නැත්නම් විපස්සනාවේදී අපි වර්තමානයේ ඉඳගෙන මේ වර්තමානට අරමුණ එනකොට මෙහා කොහෙද ආවේ කියලා බලමු. ඉතින් ඒක කරන්න පුළුවන් දෙයක්ද කියන එක. අපේ සතියට කොට වෙන්න, සමාධියට කොට වෙන්න උදව් කරපු අරමුණ ගැන අපි කතා කරන්නේ. නමුත් මේ සස් පුබ්බන්තවාදීන් කතා කරන්නේ මේ මරණයට ඉස්සරලා. මට ඒකාන්තව පවතින ආත්මයක් තිබිලා ගියාත්මේ මැරිලා මේ ආත්මයට ආවා. එහෙම නැත්නම් ඒකාන්තව තිබිච්ච ලෝකයක් තිබුණා. ඒ ලෝකයට මම මෙරි මෙරි උපදිනවා. මේ වගේ මේ ලෝකයක් මගේ ආත්මයක් සස්සතයි. සදාකාලිකයි. කියන අදහසේ තමයි සාමාන්‍ය සීදී නසා ගැනීමට හිතන්නේ නැති ඕනම කෙනෙක් හිතන්නේ ඔය පැත්ත තමයි. එහෙම නැත්නම් ජීවිතය පවත්වන්න බෑ. ඉතින් ඒ නිසා හුඟව දෙනෙක් ඒක සාමාන්‍ය දෙයක් කරගන්න කොහොමද ඉද මේ ඉද මේව සත්‍යම් ඕගමඤ්ඤයි. එමයි සත්‍ය. ඉන් එහාට මොකක් තියෙන්න බෑ කියලා මේ ලෝකයක පැවැත්මක් තියෙනවා මමයාගේ පැවැත්මක් තියෙනවා ආත්මික පැවැත්මක් තියෙනවා කියලා ඒ මතයේ ඉඳගෙන තමයි අපිට ඉතිහාසය භූගෝලය උගන්වන්නේ. ඒ මතයේ ඉඳගෙන තමයි අපිට අර විද්‍යාඥයා මේක හොයාගත්ත මේ විද්‍යාඥයා මේක හොයාගත්ත කියලා කියන්නේ. ඉතින් අපේටම කවුරු හරි එහෙම විද්‍යා විශ්යන් නැත්තම් භෞතික විශ්යන් නැත්තම් ලෝකෝ ලෝකායත විශ්යන් ඉගෙනගෙන සරුවච්චන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා ආවට පස්සේ සරුවච්චන් වහන්සේට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ සංසාරනම් මේ ජී ජීවිතයන් පුදුමාකාර කරදරයි. ඒකට ආයේ ඔබ වහන්සේ ළඟට ආවේ ඒක අහන්න නෙමෙයි. මට ඔබ වහන්සේ ඇති කරපු මේ ශාසනේ මේ ආරන්නේ මේ උපාසකකම මේ සාමණේරකම මේ පැවිද්ද අවශ්‍යයි. ඒකට බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා කියන්නේ මේ ඔක්කොම ලහපල්ලා දුක් කරදරයි ජීවිතේ වරෙල්ලා එහෙම එකක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ කියලා එළියට මේ විරුද්ධ ප්‍රචාර කරන කතාවක් නැහැ. නමුත් ඒ අසකුල පුත්‍රයෝ ඒතර වගේම රම්‍ය සුරම්‍ය සුභ කියන මාලිගාත හැරලා තමයි මේ පුදු වෙච්ච කම බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා දැක්ක මේ උදේ පාන්දර ඇවිද ඇවිද ඉන්න මිනිස්සේ ඉල්ලවැද වැටලා කිව්වා නේ ඉඳලා නම් වැඩක් නැහැ. මාව කොට දාන්නේ. ඒ වගේම තමයි සාරිපුත්ත මොග්ගල්ලා නැත්තම් කෝලිත උපතිස්ස දයමක්කමක් කරගන්න පුළුවන් පවුලේ පවුලේ ප්‍රධානියාගේ දරුවෝ ඒත් දැකලා ගිරග්ග සමාජය දැකලා ගිහි කලකිරිලා කතා වුණා මේ ලෝකේ හොයලා බෑ අපි නිකන් විභාගාතයක් කියලා බලමු කවුරු හරි ගොඩ ගිය කෙනෙක් ඉන්නවාද කියලා හම්බුනොත් මචං මටත් කියපන් මං හම්බුනොත් මචං උඹටත් කියන්නම් කියන කතාව තමයි කතිකාවක. පිළ දැක්කට පස්සේ අස්සජී ස්වාමීන් වහන්සේ පේන්න පටන් ගත්තා මේ ලෝකේ මේ කොරෝනා තියනවාද ඩොලර් එක ගණන් ගිහිල්ලාද ඩොනල්ඩ් ට්‍රම්ප් දිනලාද මිලෝ දෙයක් දන්නේ නැහැ. ගහක් මුලටලා ඉඳගෙන ෂෝක් එකට අර හිඟාගෙන ආව බත් ටික වලදරනවා. එයි මේ තරුණයා බලනින්ද ස්වාමීන් වහන්සේ දෙන්න පාත්‍රේ මම හොදලා දෙන්නම් උනතුර ටිකක් ගේන්නද අතෝදා ගන්නද කියලා මේ උපස්ථාන කරා මේ ශාංශිකේ උපේක්ෂාව අපේක්ෂාවකුත් නැහැ නමුත් උපස්ථානෙන් පස්සේ වුණා මට පේනවා ඔබ වහන්සේ බොහොම මේ නිවිච්ච ඉඳුරන් සහිතයි එනිසා ඔබ වහන්සේ මොකද්ද ගත කර කරන ජීවිතේ මොකද්ද ඔබ වහන්සේගේ මේ පැවිද්ද කවුද ඔබ වහන්සේ ගුරුනාචි අනේ මට ඉච්චර කියන්න නම් තේරෙන්නේ නැහැ ළඟදී පැවිදිච්ච කෙනෙක් මම ඉච්චර කියන්න බෑ කියලා ඒ කෝලිත කියනවා ඔබ වහන්සේ උත්සාහයක් ගන්න. මම දහසක් නැයින් තේරුම් ගන්න. ඒ තරමටම සංසාරේ පාවෙලා. අය වෙන විශේෂඥ ඥානයක් නෙවෙයි. ඉතින් කෝ යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ. යම් ධර්මයක් තියෙනවා නම් ඒකට හේතුවක් තියෙනවා. තථාගතයන් වහන්සේ හේතුව කියනවා. එච්චරයි. ඒ අහනකොට මේ උග්ගටිතඤ්ඤෝ ඥානයක් තිබුච්ච උඩට හරපු කලයක් වගේ ඥානයක් තිබුණ කෙනාට ඒ අහනකොටම සෝවන් වෙනවා. ඉතින් ඒ විදියට යමක මුල බලලා ඒ බැලීම අනුව කෙනෙකුට පැටලෙන්න පුළුවන් ඒකාත්මේ පවතින ආත්මයක් තියෙනවා. ඒකාන්තයෙන් දිගට පවතින ලෝකයක් තියෙනවා. ඒක නිසා ඒකේ නා ඒ පත් වෙන පටලැවිල්ලට සස්සත දිට්ඨිය කියලා තමයි කියන්නේ. ශාශ්වත දිට්ඨිය එහෙම නැත්නම් මේ සදාකාලික ආත්මයක් තියෙනවා කියන. ඉතින් ඒක අනුව තමයි අපි මේ ජීවත් වෙලා තියෙන්නේ මෙතෙක් කල් එහෙම නැතුව අපි ඒකට විරුද්ධ වෙලා නෙවෙයි. ඉතින් ඒ නිසා අපි මේ කාල බීල ඇඟල ඔක්කොම කරලා තියෙන්නේ සස්සත දිට්ඨිය තමයි. ඉතින් අපි ඒක දැනගන්න ඕනේ මේකෙන් අපි ජීවත් වුණාට මේකෙන් නිවන් දක්කන්නේ නැහැ. මේක ඒකාන්තයෙන්ම අර తాවකාලිකව එහෙමේ වුණාට ආයතර මේ සංසාර ජීවිතේට වටනවා. නමුත් සමහරු එයින් පිට හිතන්න දන්නේ නැති නිසා සරුවත් සාසනයක් නැහැ. අහලා නැහැ. ඒක ඒගොල්ලෝ කියනවා ඉද මේව සත්‍යම් මොකමංගා. මේමයි සත්‍ය මේන් පිට සියල්ලම බොරු. කවුරු හරි කියනවා නම් මරණය මැත්තේ ආය දෙයක් නැහැ කියලා ඔක්කොම බොරු. කවුරු හරි කියනවා නම් මරණය මෙපිට නිවන් දකින්න පුළුවන් කියලා තේරම බොරු. මේක දිගටම යනවාමයි කියලා සස්ත්‍වවාදයක් තියෙනවා. ඉතින් සස්ත්‍වවාදය තමයි ඔය සාරවත්ඥාන් වහන්සේ දේශනා කරපු ආගම ගිලගත්තේ. ඕක තමයි බුද්ධ ආගම කියන්නේ. අපේ පැත්තෙන් බලනවා. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරපු ධර්මයේ ක්‍රිස්තියානි ධර්මයක් හදාගත්ත හැමදාම ධර්මයේ තියෙන්න ඕනේ ධර්මයේ ස්ථාවර කරන්න අපි පණ පුදනවා අපි රට රාජ්‍යවල ගිහිල්ලා ධර්මයේ පතුරවනවා කියලා ඒ ධර්මයේ ස්ථාවර කරන්න හදනවා. ඉතින් හැම ආගමක්ම ඒ සංස්ථාවක්ම ඒ සස්සතවාදයේ ඉඳගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් අතරමැද තියෙන කුරුස යුද්ධ. තොගේ ආගම වැරදි මගේ ආගම හරි කියන්නේ ගිහිල්ලා ආගමක් නැති ලෝකෙට වැඩිය ආගමක් සහිත ලෝකයේ අවුල් වැඩි කියන එක ඉතිහාසයේ හොඳටම තේරෙනවා. හැම ආගමක් නැති උනේ මනුෂ්‍යගේ සුභ සිද්ධියට. එහෙම නැත්නම් මේ සංසාර දුක නැති කරන්න. නමුත් ආගමෙන් මනුෂ්‍යයට ඇති කරලා තියෙන ප්‍රශ්න ටික දිහා බලනකොට ආ නැත්තම් හොඳයි කියලා හිතනවා. ඒ වගේම නිකන් දර්ශනානුකූලව දර්ශනයෙන් බලලා කියනවා මේ රුපියල් 7 සල්ලි හොයාගත්තේ මිනිස්සුන්ට පහසුව පිණිස. අද එච්චර කරදර දෙන, අද එච්චර අසහන දෙන තනි සිං සිං තනි දෙයක් ඇත්තෙව නැත්තම්. ඉස්සර තිබුණේ මිනිස්සුන්ට මේ අත්තමක් වෙනවා. ඔබ මුං ඇට ටිකක් පණ දීවා මම ඔබට වලම්මුට්ටියක් දෙන්නම් කිව්වා ඉවරයි. දැන් ඒ ජොඩි කොච්චර ලේසිද උඹ මේක දීලා සල්ලි ගන්නේ මං සල්ලි දීලා වෙන එකක් දෙනවා කිව්වහම අර බාටා සිස්ටම් නැත්තම් ඒ පවතිච්ච වැඩවසම් ක්‍රමේ වෙනුවට සල්ලි හොයාගත්තා. හොයාගත්තා වෙනම පෙරේතෝ జాතියක් හැදුනා සල්ලි වලින්ම බිස්නස් කරා. ගණදෙන ඔක්කොම පැත්තක දාලා මිනිස්සයා වාලෙක් බවටපත් වුණා. ඒ වගේම විවාහය කියලා එකක් හදාගත්ත මිනිස්සයා. ඒත් හදාගත්තේ මේ චාරයක් ඇතුව තිරසනුට වැඩි ක්‍රමයකට ජීවත් වෙන්න. අද ඒකෙන් දෙන කාර්යයන්. කෙලෝරක්ම නැහැ. ඒ මොන නීති තිබ්බත් මිනිස්සයාගේ තියෙන තිරසංගතියම තමයි. ඉතින් මුදලක් ওই විවාහයත් ඔක්කොම ਸਰවඥාන්සී ඉන්න කාලේ තිබ්බා. ඒක නිසා මේ අපි ඉන්න කාලේ තියෙන සංකර දෙයක් ඇත්තේ නෙමෙයි. නමුත් පිච්චි දෙයක්. ඒ වගේම තමයි මනුස්සයා මේකේ ආත්මයක් තියෙනවා. ඒක නිත්‍යයි සුඛයි සුබයි. අපි මේ ගත කරන ලෝකේ මේ දේශයක් කියලා එකක් තියෙනවා. ඒ දේශේ නිත්‍යයි සුඛයි සුබයි. ඒක ಜಾති මමත් මාමකත්වය, ආගම් මාමකත්වය, දේශා දේශානුරාගය කියලා පුදුම විදියට ස්තෝත්‍ර ගායනා කරනවා. මම ඉපදිච්ච දේශේ ඒක ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ගෙම්බයි පරිච්ච දේශේ ගෙඹ ලිඳ ගැන කතා කරනවා. කැරපොත්තයි පරිච්ච දේශේ කුණු වල එක එක ගැන කතා කරනවා. හැම සතාම ඒ තමන්ගේ ඉපදිච්ච දේශයට තමයි බැඳීම තියෙන්නේ. ඒ යාගේ උප්පත්ති ප්‍රදේශය. ඉතින් ඒ වාගේ මේක නැතුව වැඩි එකක් වෙලා තියෙනවා. ඒක ඇත්ත තමයි. ඉපදිච්ච අස දරුවට නැත්නම් බණක් භාවනා කරන ආධුනිකයට ඒක එහෙම තමයි. මොකද ඒක භාවනා කරන ගිල්ලා දන් දීලා සිල් රැකලා සමතයක් හරි ගිහිල්ලා එයා බලන්න හිටියොත් මේ දේශාභිනවාගෙන් දේශමාමකත්වෙන් හිටපු කවුරුත් නිවන් දැකලා තියෙනවද කියලා කවදාවත් නැහැ. ඒක ඒක තන්නේ කර මත්වීමක් මිනිසයා කරනවා. හැබැයි ඒක නරකක් නෙවෙයි. ලෝකයේ ඇති නරකක් දෝෂයක් නෙවෙයි. නමුත් ඒක ඒක වෙනස. ඒකෙන් ඇති හරයක් නැහැ කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඉති බුදුරජාන්සේ දේශනා කරනවා ඒ වගේ සස්සත දිට්ඨියක් ඇති කෙනා ගන්නවා ලෝකේ නිට්ටයයි මම ආත්මේ නිට්ටයයි කියලා. ඉතින් ඒක නිට්ටයද නැද්ද කියලා පෙන්වන්න තරම් බුදුරජාන් වහන්සේ යන්නෙත් නැහැ. නැහැ කියන්නේ යන්නෙත් නැහැ. බුදුරජාන් වහන්සේ මේ මේ නිට්ටය භාවය ඊකට පවතින භාවය පුද්ගල භාවය පරිශනාත්මකව කරන්ඩ පුද්ගලයෙක් කියලා කියන්නේ සමස්තයක් සමස්තී කැලියට කල්ල බලන රූප වේදනා සංඥා සංකාර විඥාන. එසම එක රූපයක් විතරක් අල්ලගෙන බලපන්. රූප ධාතුවක් ශරීරය අරගෙන ශරීරේ එක රූප ධාතුවක් කරන සියල්ලම අමතක කරලා ඒකම තියා බලන්නේ. ඉතින් ඒක තියා බලන්නේ ඉඳනනම් ඒක නැවත නැවත මතුවෙන රූපයක් වෙන්න ඕනේ. ඇවිදිනකොට වම දකුණ මතුවෙනවා. ඉඳගෙන ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාස මතුවෙනවා. එතෙන් පිම්බීම හැකිලින් මතුවෙනවා. හැමදාම බත් පිටානා ගන්නවා කනවා. හැමදාම නානවා. හැමදාම දත් මදිනවා. මේ මතුවෙන රූපයක් තියා බලන්න හිටියොත් අපේට කායනුපස්සනාව කියලා කියනවා. ඉතින් බුදුරජාණන්සේ මේ මේක සස්සතද නැද්ද? මේක ආත්මේද නැද්ද කියන්නේ නැතුව කියනවා නිකන් රූපේක නාම රූප වෙන් කළ බලන්නේ කියලා. බලන්න ගියාම මේක ඇතුලේ සම්පූර්ණ ලෝකයක් තියෙනවා. අපි බැලුවත් ආස්වාද ප්‍රසවාසය කියලා ඒක හට ගැන්මක් තියෙනවා. ඒකේ විපරිණාමයක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ඒකට මනාපමනාප තියෙනවා. ඒ නිසා ඒක ඇතුලේ ලෝකයක්ම තියෙනවා. ඒ පෙන්නසන්ත පංච උපාදානස්කන්ධම රූප ලෝකෙම තියෙනවා. ඒත් ඒකට බැසගත්තට පස්සේ අපි කියනවා යාට ආධ්‍යාත්මික ලෝකේ ඉන්නේ එයා රූප භාවනාව කරන කෙනෙක් එයා ඒ රූප භාවනාව නැත්තම් ආනාපානේ ඉන්න තාක්කල් අපි වායු පොට්ටබ්බ ධාතු ඉන්න තාක්කල් එයාට මේ ලෝකේ පවතින කිසිම ප්‍රශ්නයක් ඔළුවට එන්නේ නැහැ කාමයෙන් ඇති වෙන කාම ගුණයන්ගෙන් එන ප්‍රශ්න වලින් වෙන් වෙලා යා ගත කරන්නේ ඒ වගේම කාම ගුණ වල හේවණැල්ල වෙන නීවරණ කාම සංඥාවක් එයාට නැහැ එයා දැන් මේ රූපයේ තියෙන විස්තර විභාගේ බලලා සටහන් වශයෙන් ආකාර වශයෙන් ස්වභාව ලක්ෂණ වශයෙන් බලන්න බලන්න බලන්න ඒකට ඇතුළත පුදුම ගමනක් තියෙනවා පිටින් බැලුවා වගේ නෙවෙයි ඇතුළට ගියාම පුදුම ගමනක් තියෙනවා ඒ ගමන කොච්චර විචිත්‍රද කියනවනම් ඒකේ පැය ගණන් ගත කරන්න පුළුවන් ඒ කාලෙටම කාම සංඥා කාමේ නැහැ එහෙම නැත්නම් කෙලස් නැහැ කියතයි ඉතින් මේක ආධ්‍යාත්මිකයි මෙන්න මේ ආධ්‍යාත්මික බල්ල යම් කිසි කෙනෙක් බුදුජානනාංශල වාර්තා කළොත් මට විනාඩි 10ක් නැත්නම් හුස්ම රැලි 10ක් නැත්නම් තප්පර 10ක් හුස්මෙම ඉන්න පුළුවන්. එතනට කියලා මට හුස්මෙ ඉන්න පුළුවන් කිව්වොත් බුදුජානනාංශයේ මේකේ මේ පූර්වාන්ත දෘෂ්ටිය මේ කෙනා ළඟ තියෙන පුබ්බන්ත මේ දෘෂ්ටිය හටගන්මේදී මේ නිත්‍ය තැනක ඉඳලා මේක එන්නේ කියලා බලන්න කියනවා හුස්මේ මුල බලන්නේ කියලා. ඉතින් මෙයාට ඇති කරගත්ත සතියෙන් අර ඇති කරගත්ත ඕලාරික හුස්ම නාස්පුඩු පුරවාගෙන යන්නේකේ අප්‍රමාද ධර්මයක් ගොඩනගන්න වෙනවා ඊගාවට එන හුස්ම මේ අහුවෙන තැනට ඉස්සෙල්ල කොහෙන්ද ආවේ කියලා බලන්න. එතකොට මේ සතිය අප්‍රමාදයක් වෙන එකට එnde ඉස්සෙල්ල බලන්න අවශ්‍යතාවයක් වෙනවා. ඉතින් මේ අවශ්‍යතාවය සමතෙදී එන්නේ නැහැ. සීලෙදී එන්නේ නැහැ. දානෙදී එන්නේ නැහැ. ඒ වගේම සමහරක් ඉන්නවා යන්තම් එක තේරෙන්නෙම නැහැ. එයා ඒව තාමේ මට්ටමන මෝරලා නැහැ. ඒත් මෝරපු කෙනාට කතා කරලා කියනවා මම මේ ලෝකේ සස්සත නැද්ද ආත්මයේ සස්සත නැද්ද කියන එක පස්සේ පෙන්වන්න මේ ජීවිතයට අදාළ රූප කොටසක් විතරක් අරගෙන ඒක ඉස්සලාම Tamanට මේ මේ බිතුසිතුමක් වගේ බලන්න පුළුවන්. අපි නැත්තම් කියමු කසිනෝ මණ්ඩලයක් වගේ බලන්න පුළුවන්. එහෙ නැත්තම් අස්පනා අපිට මෙච්චර මට කියන්න පුළුවන් විශ්වාසයක් ආවට පස්සේ ඒකේ පූර්වාන්තය බලන්නේ කියලා. ඒකේ පූර්වාන්තයට යන්න යන්න යන්න මේ මුළු ලෝකෙම හටගන්න. තමන් අම්මගේ බොක්කේ ඉඳලා ආපු කතාව. එහෙම නැත්නම් මේ රූප ධර්මවල සියල්ලම පෙන්වනවා. ඒකට ඔය අන්වීක්ෂ දුරේක්ෂ මොකක්වත්ම ඕනේ නැහැ. ඔය හදලා තියෙන චීන කන්නාඩි මොනවත් අවශ්‍ය නැහැ. ඒ අවශ්‍ය වෙලා තියෙන එකලසක්. ඒ එකලසට සරුවචනාංශේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා මේ ඇහ කන දිව නාසය කය කියනවා වගේ අපේ තියෙන ඉඳුරන් වෙනුවට අහත්්‍යාත්මික ඉඳුරන් පස් දෙනෙක් අඳුනලා දෙනවා. ඒකේ ඉන්දියාවේ ඒකටත් තිබිලා තියෙනවා. කොයි වෙලාවක හරි අපි සද්ධාවෙන් අදහන දෙයටම හිත යනවනම් වීරියෙන් එහිම සතිය තියෙන බව දන්නවනම් ඒකේ පැවැත්ම තියෙනවනම් සමාධිය කියලා එයාට පේනවා. මෙතන මේ දිගට පවතින දෙයක් නෑ. එතන එතන ගිනි පුපුර මතුවී මතුවී මතුවී එන ධාරාවක් තියෙන්නේ. ඒ හැම ධාරාවේ තියෙන හැම කුඩා අණු කුඩා අංශුවකම හටගන්නක් තියෙනවා. ඒක විපරිණාමයක් තියෙනවා. ඉවරයක් තියෙනවා. ඉවර වෙන ගානට හට ගන්නවා. ආන්න මේ ක්‍රියාවලියක් මිසක්කා. මෙතන ඒක ඝණයක් නෑ. ඒක නිසා මේ ඒක ඝණය කියලා හිතපු එක දිහා මෙතන කලාපයක් තියෙන්නේ. මේකේ පදාසයක් තියෙන්නේ. මෙන්න මේ කලාපය මේ පදාසය බිඳ බැලීම අර තමන් භාවනා කරන අරමුණේම අනිත්‍ය බැලීමක් අරමුණේම විනාශය බැලීමක් නැත්නම් අරමුණ හටගන්න ඉස්සල ස්වභාවය බැලීමක් ඒක අමාරුයි ආදරය කරන කෙනාට අරමුණ ආදරය කරන කෙනාට අරමුණේ බෙදා බැලීම කපා බැලීම කරන්න බෑ. ඒක සාමාන්‍යයෙන් කියනවා මොනම ශල්‍ය වෛද්‍යවරයෙකුට තමන්ගේ දරුවා ඔපරේෂන් කරන්න බෑ. ඒකට ශල්‍ය වෛද්‍ය විද්‍යාව හැටියට තහනම්. එයා ඒක තමන්ගේ යාළුවෙකුට දෙන්න ඕනේ. මොකද මේ දරුවා කපන්න බෑ. ඉතින් ඒව් එකේ හිතාගන්න මේ ඈලෙපොල කුමාරිහාමි වනේ දාලා තමන්ගේ දරුවා කෙටුවා කියනකොට මොන වගේ වදයක් වෙන්නේ නැද්ද කියලා. මේ මස් ඇදල්ලක් කොටනවා කියන එක මහමාරුවක් නෙවෙයි. නමුත් තමන්ගේ දරුවා වෙනකොට. ඒ වගේ මේ තමන්ගේම ආශ්වාස ප්‍රශ්වාසය, තමන්ගේම පිම්බීම හැකිලිම, තමන්ගේම වම දකුණ දිහා බලාන ඉඳලා ඉඳපු ගමන් මේකේ බෙල්ල කඩලා දාන්න. ඉඳපු ගමන් මේක යන කපලා කොටලා බලන්න. කරන්න බෑ. ඉතින් ඒක නිසා බුදුජානනාන්තේ පවයිසලා සැක කරා මේක මිනිසුන්ට කරන්න පුළුවන් වෙයිද කියලා. නොකිය ඉන්න. නමුත් තේරුම් ගත්තා සමහරෙකුට පරිේශන තෘෂ්ණාවෙන් කරතෑම මේක. Taman අරමුණට ගත්ත, ගොඩ වෙන්න ගත්ත, සතිය වඩන්න ගත්ත, ලාංඡනයට ගත්ත, අඩේට ගත්ත අරමුණ දිහා වනස්හිතවිල්ලෙන් බලන්න. මෙතෙක්කල් බැලුවේ ඒක නිත්‍යයි සුඛයි සුබයි අනේ මේක තමයි මට සතිය ආරම්භ දුන්නේ මේක තමයි මට සමාධිය ආරම්භ දුන්නේ මේක තමයි මට අඩේට හිටියේ ගැලවුම් කාර්යයා වගේ තමයි තියාගෙන ඉන්නේ. නමුත් මේ පුබ්බන්ත දෘෂ්ටිය පිළිබඳව දෘෂ්ටියේ තියෙන භයානකම ඒ යෝගාවචරයට වටහා ගැනීම සඳහා ਸਰුවචනංශී ලෝකයේ මුලට යන්න කියන්නේ නැහැ. ආත්මයේ මුලට යන්න කියන්නේ නැහැ. මේ ලෝකය ආත්මය කියන දෙකම පටලවිල්ල හැදිලා තියෙන රූප වේදනා සංඥා සංකාර කියන ගැට පහකින්. ඒ ගැට වලින් රූපේ විතරක් ගන්න. මේ වෙලාවේ ආස්වාද ප්‍රසවාසයේ තමයි පණ හිතලා තියෙන්නේ. ඒක නිසා අපි ඒකට කාය සංස්කාර කියලා කියනවා. මෙන්නේ රූපාකාරය අරගෙන ඒක හොඳට නිතර නිතර නැවත නැවත එනේන හුස්ම බලන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ එයාට කිව්වොත් මේකේ පූර්වාන්තය බලන්නයි කියලා එයා දන්නව ලස්සන ගමනක් යනවා හැබැයි අන්තිමට ලොස් තමයි ඇඩ්‍රස් නැති වෙන එක තමයි වෙන්නේ කොහෙන් පටන් ගන්න මොනව ලියන්නද දන්නේ හැබැයි මේ යන්නේ නැති ගමන කොහෙද ගෙනියන්නේ කියලා දන්නේ නැති ගමන සරුවච්චන්සප්පිය ආරයයන්. අරන් යන්නේ සත්‍ය පිහිටීමට උදව් කළා වූ මේ අරමුණට පමාන වී බැලිමේ. අපිට දැන් පේන්නේ පමා වෙලා කියන එකයි. ඒ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආව කියන්නේ මුළු ලෝකෙම පමයි. ඒගොල්ල දකින්නේ හම්බ වෙච්ච දරුවෝ. වෙස් බැඳලා නටන නැට්ටු. හැබැයි වෙස් බඳිනවා පෙන්නෙත් නැහැ. බබා හම්බ වෙනවා පෙන්වන්නෙත් නැහැ. ඒ තමයි ශිෂ්ටාචාර කියන්නේ. මෙන්න මේ ශිෂ්ටාචාරයේ ඉක්මවලා හුස්මක් කොටු කරලා පිඹීමක් හැකියාවක් කොටු කරලා ඒකේ මුල බලන්න පුළුවන් නම් ඒකේ මුල බලන්න තරම් යනවනම් ඒක වනස් හිතවිල්ලක්. ඒක නාස්තික හිතවිල්ලක්. මේකට කියනවා විසම දර්ශනයක් කියලා නිසා කියනවා විපස්සනා කියලා. අපි දන්න ක්‍රමයට මේ ඉපදිච්ච දෙයට ආදරය කරන එක නෙමෙයි මේක මගේ මේක මම මේක මගේ ආත්මය මේක නිත්‍යයි සුඛයි සුබයි ඒ තමයි අපේ තියෙන චින්තනය. අන්නේ චින්තනයේ විප්ලවීය දර්ශනයක් භාවනාවක් පරිශ්‍රණයක් කර බලන්න අභියෝගයක් බුදුජානක ඉදිරිපත් කරනවා. ඒ සමහරෙකුට පුළුවන් ඒකේ පූර්වාන්තයට යන්න. එතකොට පේනවා මේ සියුම්ම තිබුණු හුස්මත් තමයි ගොරෝසු වෙන්නේ කියලා. එතකොට මේ සියුම් හුස්මටත් ඉස්සෙල්ලා අතිසියුම් හුස්මක් තියෙනවා. ඊටත් ඉස්සලා තියෙනවා හුස්මක් ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයක්. ආන්න මේ ටිකට මේ හුස්මක මුලට ගියොත් ඒක තාම තියෙන්නේ රූප මට්ටමේ. ඊට පස්සේ එනේන හුස්මක පුල්ලුවන් තරම් දුරට හැම එකේම පෙළගැස්ම එකමයි. පුළුවන් තරම් බලන්සුලුව යන්න පටන් අරගත්තොත් එයාට පේනවා මේ සතියේ පුදුමාකාර චුණු වීමක් සිද්ධ වෙනවා. කොච්චරද කියනවනම් මෝහ පටල සංසාරේ ගෙන ආපු මෝහ පටල එක පාරින් කපලා ගන්න. කපලා පෙන්නන මේ හැම දෙයක මුල තියෙනව බලන්නේ නැති නිසායි ප්‍රශ්නේ. බලන්නේ නැත්තේ අම්මා අප්පා ඒකට අපිට කවදාකවත් යොමු කරවන්නේ නැහැ. අමාමෑණි බුදු කෙනෙක් පහළ වෙලා කියනවා ඔබට සත්‍ය දකින්න ඕනේ නම් ඔය එක දෙයක් කොටු කරපන්. කොටු කරලා ඒකේ මුල බලපන්. ඒක අමාරු බොහොම ට්‍රිකි. නැත්තම් ත්‍රිකෙස් වැඩක්. ඉතින් මේක ඔය බුද්ධ ජයන්ති කාලේ නෝට 100%ක්ම ලංකාවේ සාසනය නැතිලා තිබ්බා. කොහොම දෙයක් කවදාකවත් ඒ පොතක පතකවත් කොහෙවත් තිබුණේ නැහැ. නමුත් පදනම තියෙන අවුරුදු 2500ක් හැදිච්ච සංස්කෘතිය තුල මනුස්සයන්ගේ ලේවල, මනුස්සයන්ගේ ඥානවල මේක තියෙනවා. නමුත් ඒක කියන්න කවුරක්වත් හිතේ නැහැ. මේ මෑතකදී තමයි ඒක විපස්සනා කිරීමක් කියලා තමන් බලන අරමුණ දිහාම විවේචනාත්මකව බලන ස්වරූපයක්. බලන අරමුණ දිහාම අරමුණට ප්‍රේම කරනවා, බැඳ ගන්නවා, ආදරය කරනවා, සිපරඳ ගන්නවා වෙනුවට මේක මේ මොකාට දාවේ කියලා බලන්නේ නැහැ. කොහින්ද දාවේ කියලා බලන්නේ. ආන්න එකට කියනවා අප්‍රමාදී කියලා. අපි දැනට පිළි අර ගන්නෝනේ මේ අපි දකින්නේ පිලුණු වෙච්ච එකක්. අපි මේ දකින්නේ ඇති හටගත්ත දෙයක්. අපේ හට ගැනීම පැත්ත වහනවා මේ හටගත්ත දෙයට තියෙන ප්‍රේම නිසා. తත්‍ර తත්‍රාබිනන්දනි. මේ නේන දේ අල්ලනවා. ඒ නිසා කිසිම දෙයක ආපස්සට යෑමක් එහෙම නැත්නම් පූර්වාන්තයේ දැකීමක් අපිට කරන්න බෑ. ඒක හරියට මේ සත්‍ය විද්‍යාව උගන්වනකොට ඒගොල්ලන්ට තේරුණා උපදිනකොට මේ සත්‍යාවේ තියෙන මේ හැඩහුරුව මේ කලල අවස්ථාව කියලා එකක් තියෙනවා බීජ අවස්ථාව කියලා එකක් තියෙනවා. මේ බීජය තුල කොහොමද මේ කට්ට කඩාගෙන සත හැදෙන්නේ? බොක්කේ කොහොමද මේ දරුවෙක් එහෙම නැත්නම් ශීරපායි සතෙක් වදන් ඉස්සලා කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලනකොට ඒක තුල සම්පූර්ණ මානවයාගේ පරිණාමය පේන්න තියෙනවා. මේ එක ශෛලීව පටන් ගන්න මේ ශරීරය ඒ එක දවස් ගාණක් යනකොට දෙකට බෙදිලා හතරට බෙදිලා අටට බෙදිලා 32කට ගිහිල්ලා මේක කලාපයක් පදාසයක් වඩටපත් වෙලා ඒකෙම අපිච්චර්ම බහිච්චර්ම කියලා දෙකට බෙදිලා මේක යන මේ ගලණය ගිනි කන්දක වගේ ගිහිල්ලා මේකෙන් සතෙක් හැදෙන හැටි. ඉතින් හිතුවේ මේක දේව නිර්මාණයක් කියලා. හිතුවේ මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කියලා. නමුත් කල්ල විද්‍යාවෙන් අල්ලගෙන අල්ලන්න ගිහිල්ලා ඇත්තටම ඒක දේව නිර්මාණයට ගහපු ගහිල්ලක්. පේන පටන් අරගත්ත මේ අවශ්‍ය පරිසරය තියෙනවා නම් මේ එක එක බීජයකින් මෙච්චර මේ වගේ සතෙක් ඇති වෙනවා වගේ. අන්න ඒ වගේ දර්ශනයක් බලන්න පුළුවන් ආනපාන ඉඳලා ආනපානේ මුලට ගියොත්. ඒකේ ඇතුළත විශාල මේ විපරිණාමය මේ තිතියේ පවතින විපරිණාමයටදී ශීඝ්‍ර විපරිණාමයක් ආනපානේ මුල් හරියට තියෙනවා. ඉතින් ඒක දැක්කානම් එයාගේ ඇත්තටම ඒකට පෙළඹිලා ගියේ කනට ඒක දැක්කට පස්සේ වනස්හිතවිල්ලක් නම් තමයි. නමුත් ඒක පුදුමාකාර බලන්න දේවල් තියෙනවා. පුදුමාකාර දේවල් මේක තියෙන නිසා කෙනෙක් මේක දිගේ හොයාන ගියොත් එයාට ආනිසංස ලැබෙනවා ලෝකෙ මොනවාද වෙන්නේ කියන එක එයාට අදාළ නැහැ. ආතතියක් ඉන්නෙම නැහැ කාමේසා කාමසඤ්ඤා පිළිබඳව. මේ රූපයත් මේ ඉදිරියට තියාගත්ත රූපයත් රූප සංඥාවක ඉඳලා තමයි මේ එන්නේ කියලා පේනවා. මොන ඝන බහල දෙයක රූපෙක ඉඳලා නෙවෙයි රූපය හැදෙන්නේ. අරූපෙකින් මේක හැදෙන්නේ. ඒ නිසා අරූපයෙන් රූපේ හැදීම පිළිබඳව තැනට යනකොට මෙයා හැප්පිලා වැටෙනවා. මෙයාට බලා ගන්න බෑ දැන් අර රූපෙක තියෙන්න ඕන තියෙන අපි කියනවා නම් දැන් මූලධර්ම වල තියෙන අනුක භාරයත් ඒ වගේම ඒකේ වේගයක් කියන එක විතරයි රූපෙක තියෙන මේ විද්‍යානුකූලව දැකලා තියෙන්නේ. ඒක නෑ ඒක ශක්තියක් බවටපත් වෙනවා. ශක්තිය හැමතැනම තියෙනවා. ඒක තියෙන අණුවක් අණුක භාරයක් හෝ දේශයක් නෑ. ඉතින් අර රූපේ ඒ අරූපයකට අරූපේ රූපයකට ඒ මාරු වෙන තැන දෙයන්නාංශේ එහෙම නැත්නම් ඒක ගුඪ දෙයක් ඒක গুপ্ত දෙයක් කියනකොට තමයි සස්සත දිට්ඨිය ඇවිල්ලා තතෝ තතෝ පූජා කරන්න ඕක තමයි අපි කිව්වේ. ඔගේ පැවැත්මක් තියෙනවා බලන්න තේරෙන්නේ නැහැ. අල්ලන්න යන්න එපා ගියොත් පිස්සු වැඩි. නෝ සර්වචනාංශේ මේ අවුරුදු 7 දරුවන්ට පෙන්නලා දුන්නා. මේක බලන්න පුළුවන් මේක පෙනෙයි මේ බැලුවොත් අනේ බැල්මේ ක්‍රමයට කියනවා විපස්සනා කරනවා කියලා. එතකොට යාට තේරෙන පටන් ගන්නවා මේ පූර්වාන්තයේ බලන්න පටන් අරගත්තොත් කිසිසේත්ම පැවැත්මක් නැහැ. 100%ක්ම අලුතෙන් පටන් ගන්න එක. ඉතින් මේ ඒ අලුතෙන් පටන් ගන්න තැනට හට ගන්න තැනට යෝගාවචරයාගේ අවධානය යොමු කරන්න යොමු කරන්න මුලට අවධානය යොමු කරන්න යොමු කරන්න යෝගාවචරයා නවක මනසක් ආධුනික මනසක් අප්‍රමාදී මනසක් නැතුව මේක මෙහෙම වෙන්න බෑ කියලා හිතාන කිව්වොත් පෙනෙන්නෙම හිතාන කිය එක විතරයි. ඒකට ලොකු විප්ලවීය හැඟීමකින් ගන්නවා. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤම් මේමයි සත්‍ය මේක පිට දෙයක් බොරුයි කියන කතාවේ ගියොත් බලන්න බෑ. ඉතින් ඒක නිසා විහිළුවට කියනවා පළවෙනි වතාවට අජට අවකාශයට මිනිස්සු ගිහිල්ලා ආවට පස්සේ එයාගෙන් පාප්පාංශය ඇව්වලු එමස බෞද්ධ මිනිසෙක් නෙවෙයි. උඩට ගියාට පස්සේ දෙයයන් ආසේ දැක්කද කියලා. ඊට පස්සේ කිව්වලු මම මේක කිව්වොත් ඉති අවුඩ එක්කෙනෙක් හිටිය රවුලක් වවාගත්ත හැර හැරමිටියක් අරගත්ත එක්කෙනෙක් උඩ හිටියා හැබැයි කියන්න බෑ මගේ විද්‍යානුකූල පරිසරයෙන් මට මේ ලෝකෙට ට්‍රිප් එකක් දෙනවා ට්‍රිප් එක නැතිනවා මම මේක කිව්වොත් ඒ නිසා මම කියන්නේ හැබැයි ඔබතුමා ආපිටලා ඒක ටික ඊට පස්සේ කිව්වලු පාප්පන්සිකවලු මං දැනගත්තා. උඩට ගියොත් නම් දෙයයන්න්ති හම්බ වෙනවයි කියලා. හැබැයි ඉතින් මේ ලෝකයා කැමති නෑ මේක කියන්නේ කියලා. ඉතින් විද්‍යාඥයන් කම්මුණාට පස්සේ කිව්වලු මේ දැක්ක දෙයයන්න්ති පිස්සු කතා කරන දෙයියෝ කොහෙද මේ ලෝකේ දෙයියෙක් කොහෙද ඉන්නේ මේ මේ මේ විද්‍යානුකූල දෙයක් නැති එක. ඒකනේ මං කිව්වේ. ඒකනේ මං කිව්වා ගියේ කෙනානේ දෙයිය කෙනෙක් නෑ. කියලා මේ මිනිස්සයා ලෝකෙලවම ගහලා එනකොට මේ මහපන්සිට ගිහිල්ලා කිව්වලු මේ දෙවියන් විද්‍යාඥයා පිළිගන්නේ. උන්ට තේරෙන්නේ නැහැ. උන්ට මේ මොඩයෝ. ඒ නිසා ඒ කට්ටියට දෙයන්නාසේ පේන්නේ නැහැ හිටියක් පේන්නේ නැහැ කියලා. ඒතර විද්‍යාඥයන්ට කරවලු පාපන්සිට බලන්න ඕන නම් නැතත් පේනවා. දෙයන්නාසේ නැතුණත් පේනවා. ඉතින් මේක ගොතපු කතාවක් වෙන්න ඇති. හැබැයි යූරි ගගාරින්ට ලෝකෙ ට්‍රිප් එකක් දීව බව නම් මට මතකයි. මොකද මම පෙර දිනේ පාලමුඩට ගියා අපේ අක්කරත් එක්ක ගිහිල්ලා මට පාලමුඩ කලන්තය හැදිලා වැටුණා. මේ අවුව පට්ට අවුවේ මේ මං සේනකන් ඉන්නකොට කලන්තය හිට බව නම් මතකයි. මේ අතට අත දුන්නත් මතකයි. ඉතින් ඒ ඒ පිටට යන මනුස්සයාට ඕනනම් දෙයියෙක් ඉන්නවා කියලා බැලුවොත් පේනවා. නැහැ කියලා බැලුවොත් පේන්නේ ඒක වෙන්නේ මේ හුස්මේ මුලට යනකොට. මේ මෙතෙන් එනකොට ඒක ඝන බහල වෙලා ඉවරයි. ඒක ගැන කතා කරන දෙයක් නෑ. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤම් තමයි. නමුත් මුලට යනකොට මේ සියල්ලම බොඳ වෙනවා. සියල්ලම ලොඳ වෙනවා. සියල්ලම නිකන් පදාසයක් පාටපත් වෙනවා. සියල්ලම නිකන් ගොජයක් පාටපත් වෙනවා. ඒ ගොජේ තුල ඔය මෙයමයි සත්‍ය අනිත් සියල්ල බොරුයි කියන්නේ බෑ. මම බලාගෙන යන හිතාන යන දේ තමයි මට පේන්නේ. ඉතින් ඒක නිසා තියෙනවාමයි පැවැත්මක් කියනවා තියෙනවම තමයි. මොන පැවැත්මක්ද මේ කොහෙන්ද නැත්තනක තමයි හුස්මත් වෙන්නේ කිව්වොත් ඒකත් එහෙම තමයි. ඉතින් මේ දෙක ස්ථිර පැවැත්මක් තියෙනවා ස්ථිර පැවැත්මක් නැත කියන එක නැතුව මනුෂ්‍ය මනසක් පවතින්න බෑ. මේක තමයි මනුෂ්‍ය මනස තියෙන්නේ. ඒක ඔහොමනම් නිවනක් ලබන්න බෑ. නිවනට ඉඩක් නැහැ. ඒක නිසා මේ දේ දෘෂ්ටි වශයෙන් මේවා සංඛාර වශයෙන් මේවා මනෝ ප්‍රලව ප්‍රලාප වශයෙන් තේරුම් අරගෙන පිළිගනින් තියන කෙනෙක් බලපන් නැවත නැවත ප්‍රත්‍යක්ෂණය කරන්න ක්‍රමයක් නැහැ. එතකොට තේරෙන පටන් අර ගන්නවා උඹ ඉතින්ට යනකොට ගෙනියන මතේ තමයි උඹට පේන්නේ. What you see that you are කියලා කියනවා. Wherever you go there you are කියලා කියනවා. ඉතින් ඒ කිව්වට පස්සේ පේනවනේ මේ මේ මේ ප්‍රාශේ දනවන නිකන් වර්ඩ් පන් එකක් කියලා. නිකන් වචන වලින් ගහන දෙයක් නෙමෙයි මේ ਸਰවඥාන්සේ මේ කිව්ව අවුරුදු 2600කට ඉස්සෙල්ලා. මෙතෙන්ද යන්නේ නැතුව කතා කරන මිනිස්සු පුදුමාකාර අම්මා අප්පා කියපු දේ පිළිගන්නවා. පොතේ තියෙන දේ පිළිගන්න කදාත් පරිශන කරන්න කැමති නැහැ. පරිශන කරන්න ගිහිල්ලත් මුලටම ගියේ නැති කෙනාට පේනවා යම් ප්‍රමාණික අර්ධ සත්‍යයක්. එයා මේ අර්ධ සත්‍ය අල්ලන්න කියලා මම අත්දකලා කියන්නේ ප්‍රත්‍යක්ෂ කළා කියන්නේ ස්පර්ශ කළා කියන්නේ මෙන්න මෙතනින් එන්නේ කියලා. හැබැයි එයා කවදාකවත් මුලට ඇති වෙන්න ගිහිල්ලා නැහැ සරුවචන් වහන්සේ වගේ. ඒ නිසා සරුවචන් සිද්දේතනා කරනවා මේ මිනිස්යා තුළ මේ පූර්වාන්තයක් තියෙනවායි ඒක නිට්ටයයි සුඛය ඒක ආත්මයයි ලෝකයයි දෙකම දිගට පවතින දෙයක වරින් වර ඇතිවීම පැවතීම පවතිනවා කියලා කියන මේ කතාව මේ දාන දෙන කට්ටිය කතාවක් අ සීල කරන කතාවක් නෙවෙයි සමතය කරලා සාර්ථක වෙච්ච කෙනෙක්ගේ කතාවක්. අත්දකලා දකින්න කතාව. හැබැයි අර්ධ සත්‍යයක් තියෙනවා. ඒ අර්ධ සත්‍ය ප්‍රලාපයක්. එයා හිතාගෙන ගියේ දේ තමයි පේන්නේ. සර්වඥාන්සෙත් එimhe හිතාගෙන තමයි මේ දුෂ්කර ක්‍රියා කරන කාලේ ආත්ම ක්ලමතේ කරණ්ඩයි මුල හොයන්නේ දැඟලුවා. නමුත් තේරෙන පටන් ගත්තා ඔබ දාගෙන ඉන්න කණ්ණාඩි දෙක හැටියට තමයි මට පේන්නේ. මෙන්න මේක මේ මම බලන්නේ දෘෂ්ටියක් හරහා ඉඳලා ඒ නිසා මේක නැවත නැවතත් බලන්න ඕනේ කිසිම පූර්ව ආකල්පකින් තොරව. නැත්තම් මෙහෙම බලන්න ඕනේ මේ පේන්න ඕනේ කියන්නේ නැතුව බලනවා කියන එකම ගියාත්මේ ඉඳලා එන එකක්ද? මම මේ බලන දේ නැවුම්ව පරිේශන තෘෂ්ණාවෙන් එහෙම නැත්නම් අපි කියන ආර්ය පරිේශණයෙන් බලනවාද නැත්නම් මට පේන්නේ බලන්ද යනකොට තිබුණ මෝඩකමද කියන එක මේක විනාශ කරන්න පුළුවන්ද බැද්ද කියන සැකේ තාමත් අද භාවනා කට්‍ය අතරත් මානසික ප්‍රත්‍ය කතා කරන අයත් පවතිනවා ඕනම කෙනෙක් කන්ඩිෂන් කරන්න පුළුවන් ඕනම කෙනෙක් කරන්න පුළුවන් ඒ මොකද ඒ කියන දේ හිතාන යන දෙපේ. මේකට අපි කියනවා බ්‍රේන් වොෂ් කරනවායි කියලා. එහෙම තමයි මේ අ සිව්සයිඩ් බම්බර්ස්ලා පුරුදු කරන්නේ එහෙම තමයි. බෝම්බයක් බැලගෙන පණින්න තරම් පුරුදු කරන්නේ අන්ත සස්සත දිට්ඨියක. උඹ ගියාට මේ පවුලයට මේ ලෝකේ ඉතුරු වෙනවා. උඹ ගියාට මේ අපේ ආගම ඉතුරු වෙනවා. ඒ නිසා උඹ කිසි දෙයකට බය වෙන්න එපා. මේ ඔය මැරීම පුදුමාකාර මේ ආගමක ධර්මයක පැවැත්මට සංස්කෘති පැවැත්මට හේතු වෙනවා කියලා ඒ තරමට මනුෂ්‍යපත් කරන්න පුළුවන්. ඉතින් අපි බුරුමේ ඉන්න කාලේ මේක කතෝලික නිකායක් තිබුණා, පල්ලියක් තිබුණා. ඒකේ ෆාදර් කෙනෙක් වගේ නායකයෙකුත් හිටියා. එයා කිව්වා ළඟදීම ලෝක විනාශ වෙනවා කියලා. ඉතින් ඔක්කොමලා මේ මුළු පවුල් පිටින් එන්න පටන් අරගත්තා. ඇවිල්ලිවලා දැන් එක දවසක මෙයා කිව්වා මේ ළඟදිම ලෝක විනාශ වෙනවා. මේ හිතට වද්දලා වද්දලා වද්දලා වද්දලා අපි අද පානයක් හදනවා. ඒක බීපු අයට ඒක බලා ගන්න පුළුවන් කියලා. සයිනයිඩ් බාල්දියක් හැදුවා. අදලා ඔක්කොටම එක සැරේ පෙව්වා 80ක් හෙට උදේ බලනකොට පල්ලිය ඇතුලේ මැරලා හිටියා. මේ නිවුස් මකේද ටයිම්ස් මැගසින් එකේ පළවෙනි පිටුවෙම දාලා තිබුණා මේ මිනිස්සු ඔක්කොටම කියලා තියෙනවා ළඟදීම ලෝක විනාශ වෙනවා එන්න ඒක බලන්න මේ බීම බොන්න මොනවත් නැහැ වහ ටිකක් බීවාම විනාශයි ඉතින් ඒව කන මිනිස්සු ওই සුද්ධෝන් අතර ඉන්නේ වැද්දොන් අතරවක්වත් මේ ඕස්ට්‍රේලියාවේ ඇබරිජිනස් අතර නෙමෙයි ඒ තරම් තත්ත්වගත කරන්න පුළුවන් ඉතින් තත්ත්වගත කරපු කට්ටියගේ තියෙන ලකුණ තමයි එයමයි සත්‍ය එයින් පිටිකක් නැහැ කියලා ඉතින් මේවා විස්තර කරනට අටුවචාන් වහන්සේලා හිතනවා මේ බුද්ධ ආගමමයි සත්‍ය එම්පි ටිකක් නෑ කියන එකේ ඉඳලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නෑ බුදුරජාණන්සේ එහෙම කියන්නේ නෑ මේ බුද්ධ ආගමේ තියෙන දේවලුත් පරීක්ෂා කරලා බලන්න අබෞද්ධයෙක් වුණත් මේක පරීක්ෂා කරලා බලන්න පරීක්ෂා කරලා බැලුවොත් පේන්න තියෙන එකයි මොකද මේ හුස්මේ ඥාන පිළිමකමක් නෑ හුස්මේ මොනක් පැතුවට වෙන්නේ නෑ ඒක සිද්ධ වෙන්නේ සිද්ධ වෙන දේ. අපි අර හිතාගෙන යන දේ පේන නිසා තමයි හුඟව දෙනේ අපිට භාවනා කරන්න බෑට මහා පානපණේ අහුවෙන්නේ නැහැ. එතනින් පටන් ගන්නකොට මානපණේක ගෙවිලා එහෙම නැත්නම් හුස්ම භාවනා කරගෙන ඉන්නකොට ආනපනේ ගෙවෙනවා. ඉතින් ඒකට කලබල වෙනවා. එහෙම නැත්නම් ඒකට ආශා වෙනවා. ඕන්න ඔය කාරණා දෙක මේ භාවනා ලෝකේ එච්චරම දුර්ලභ නැහැ. ආනාපානේ කරන්න ගියොත් බොහෝ සුළු වේලාවකින් ඒ ආනාපානේ ඔය ඇතිව නැතිව යන බව හෝ නැතුව ඇතිව යන බව. මේක සාමාන්‍ය මෙතන තියෙන නැතුව ඇති වෙන බව මේ කතා කරන්නේ පුබ්බන්ත දිට්ඨියේදී ආහන්නේක බලන්න කෙනෙකුට සූදානම් කරලා දෙන්න පුළුවන් තරම් කමඨාන සුද්ධ කරලා දෙන්න පුළුවන් නම් එක්ක බණකදී උගක් වෙලාට ලේසි කමඨාන සුද්ධ කරන වෙලාවේ දුන්නා නම් එයා දැනගන්නවා මේ ලෝකේ දැන් අපි දකින්නේ පිළුණු වෙච්ච එකක් පමා වෙච්ච එකක් මේක හරියටියට බලන්න නම් සූදානම් ශරීරය කියලා එකක් තියෙනවා. ඒක ඒක බලනාසුළු දැක්ම. ඒක තමයි බුදුජානස්සේ අප්‍රමාදී කියලා කිව්වේ. අප්‍රමාදීව අරමුණ දිහා බලන එකට බුදුමේ පන්දිස්සංශ කියන්නේ භවනා කරනකොට සද්ධාව, විරිය, සතිය, සමාධි, ප්‍රඥා කියන එක ඒක රස වෙනවා එකම තැනකට ගියොත් අරමුණ රත් වෙනවා අරමුණ උණු වෙනවා අරමුණ ගිනියම් වෙනවා අන්නේ ගිනියම් වෙන වෙලාවෙම තැලුවොත් තලා ගන්න පුළුවන් ශීතල වුණොත් පුපුරනවා යකඩේ රත් වෙච්ච ලාම් තරන්න ඕනේ. ඉතින් මේ යකඩේ රත් වෙන වෙලාව කොයි එකද කියලා මේක පටිසම්භිදා මාර්ගයේ පෙන්නලා තියෙන්නේ ඉන්ද්‍රියාණං ඒතර සත්‍යේන සම්පාංශනා කියලා තමයි සම්පාංශනේ තේරෙනවා. මේ කරන වැඩේ ගැන සද්ධායේ ප්‍රශ්නකුත් නැහැ. දැන් මට හරි ගන්න එන්නේ කියලා. වීර්යය අඩුවකුත් නැහැ. දැන් මේ වීර්ය අඩුවේගෙන යනවා. එයා බය නැහැ ඒකට. එයා දන්නවා ඉබේම වැඩේ වෙනවා. මේ මගේ ප්‍රඥාව ඒතර ප්‍රඥා සම්ප්‍රච්ඡ වීර්යය තියෙනවා. සතිය අඩුවීමකුත් නැහැ. අරමුණ නැති වුණාට සතිය තියෙනවා. සමාධිය අඩුවීමකුත් නැහැ. ප්‍රඥාව වැඩිවීමකුත් නැහැ. ඒකට කියනවා ඉන්ද්‍රියාණං ඒකරසත්තේන සම්පාන්තරා කියලා. ආන්නේ ඉන්ද්‍රිය ඒකරස වෙනකොට බලන පුද්ගලයා නැති වෙනවා. ඒක මහා පුදුමාකාර දෙයක් සංසිද්ධිය පේනවා ඉහවහගෙන ගිහිල්ලා. හරියට නිකන් කිරියඩියක් උතුරලා යනවා වගේ එහෙම නැත්නම් මේ කුද්ධිකාපීති පරණාපීති ආදි වශයෙන් මේ ප්‍රීතිය කිලිපලා යනවා බලන්නෙක් නැහැ කරන්නෙක් නැහැ ප්‍රයත්නයක් නැහැ එහෙම නැත්නම් කියන්න පුළුවන් අනායාසයෙන් වැඩේ යනවා හරියට මේ කිරියටිය උතුරාගෙන ඉන්නවා නැත්නම් බත්තලේ උතුරාගෙන ඉන්නා වගේ අන්න එතෙන්ට ගියාට පස්සේ නිරීක්ෂණයක් තියෙනවා නිරීක්ෂකෙක් නැති වෙනවා අන්න එතෙන්ට යනකොට තේරෙන පටන් ගන්නවා හිත සම්පූර්ණයෙන්ම තිරියන්නේ සම්පූර්ණයෙන්ම අලුතින් ඉපදිච්ච කෙනෙකුට වගේ තිරි හැංගීමක් සිද්ධ වෙනවා. ඒක එච්චර දුර්ලභ දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය ඔය මේ සමත භාවනාවේදී තුන්වෙනි ධ්‍යානට විතර යනකොට ඒ ප්‍රීතියත් අතහැරලා සුඛයට වදිනකොට ඒ කියනවා ආස්වාස ප්‍රස්වාසයේ රස ආනාපානේ සුඛේ තේරෙන පටන් ගන්න මේ හුස්මේ මේ මුළු ලෝකෙම තියෙන සැපේ තියෙනවා. ආස්වාද ප්‍රසවාසයේ තුල සම්පූර්ණ සුඛය තියෙනවා. ඒක මේ සුඛෝපභෝගී රූප දැකලා සද්ද අහලා ගඳ බලලා රස බලන්නේ ආනපනේ නෑ ඒ වෙලාවේ. නැති වෙන්න ඕන්න මෙන්න. හැබැයි beautiful breathing කියලා කියනවා. ඒක අපිට කියන්න පුළුවන් ආස්වාසයේ ආස්වාදයක් වෙනවා. මේ හුස්මේ ජීවත් වෙන්න පුළුවන් තරම්. අපේ ඉදිරියදා ජීවිතය හම්බ කරන රණ්ඩු සරුවල් කරන හම්බ කරන දේවල් විතරක් නෙමෙයි හුස්මේ තුල මුළු ලෝකෙම යනවා. අන්න එතකොට තේරෙනවා මේ මිනිස්සයා මේ Tamange හුස්ම කොච්චර කොච්චරක් නොසලකා හරිනවද කියලා. මේ හුස්මට කොච්චර පමා වෙලා බලනවද? පමා වෙලා බැලලා පොත් ලියනවා. පමා වෙලා බැලලා අනුන්ට උගන්වන්න හදනවා. මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කරන්න කියලා. ඒක අර මුලට යනකම් දැක්කනම් තේරෙනවා ඒකෝයි කියන තරම් එහෙම මේ බබෙකුට කිරිපොවන්නගේ පොරවන්න එකක් නෙවෙයි. බලනකොට ඒ මිනිහා ඒ ගෑණි මොකා හරි අරමුණේ මුලට යාගෙන එනකොට ඕනෙම කෙනෙකුට තේරෙනවා ලියන ලියමනේ කියන කියමනේ පුද්ගලගේ පරිවර්තනයක් වෙනවා. ඒක ජීවිත පරිවර්තනයක්. මේ පුද්ගලයාගේ ඇදහිලි වල පවා පරිවර්තනය. මොකද්ද පරිවර්තන කියන්නේ? මේම සත්‍යයි කියලා ඊට පස්සේ කියන්නේ. ඉත මේව යාකම තමයි සත්‍ය සමානලාට. මේ කියන්නේ. කියල්ලෙලල්ලා. කියන පුළුවන් නම් යන්න ඔය ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන සම්පන්තනා කියන තැනට යනකොට වගේ සම්පන්තන හතරක් ලොකු ශාංශයේ ලියලා තියෙනවා සමත විදර්ශනා භාවනා මාර්ගයේ තත්ත ජාතානන් ධම්මාණං අනිතිවත්තනට්ටේන සම්පහන්තනා මේ භාවනා කරගෙන කරගෙන යනකොට ඇති වෙන සද්ධාවයි ප්‍රඥාවයි දෙකේ එකිනෙකා ඉක්මෝල යන්නේ අධික සද්ධාහට කියලා සියල්ලම gediy පිටින් බාර ගන්න ගතියක් නැහැ හැමදේම කපකොටා කපකපා කොට කොටා බලන ප්‍රඥාවක් නැහැ දෙක මැදි යනවා අධික වීර්යයයි අධික සමාධියයි දෙක එනකොට වීර්යාවොත් හිත ඇවිස්සලා සමාධියව නින්දර වෙනවා. ඒ දෙක මැද. එතකොට තදුපක විරිය වාහනට එන සම්පාර්ථන. ওই දෙක රණ්ඩු කරන්නත් නැත්නම් හටගන්නත් ඉස්සලා පුදුමාකාර ශක්තියක් යොදවන්න ඕනේ අරමුණට හිත දාන්න. පුදු මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. කරලා කරලා අරමුණ කීකරු කරගත්තට පස්සේ මේ ඒ පදම එනකොට අච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඉබේම සක්මන කෙරෙනවා. ඉබේම ආනපානෙ කියනවා. බත් කන එකක් ඉබේම කියනවා. තැම්පහසු කරනත් ඉබේම කරනවා. ඒකට ඕන කරන්නේ ශක්තිය අඩු වෙන්න පටන් අරගන්න. ඒ වගේම ඒක රසට්ටේන සද්දා විරිය සත්‍ය සමාධි ප්‍රඥා පහම එක දෙයකට යොමු නම් ඇඟිලි පහ දිගාරපුවම පස් දිශාවකට යන්නේ. ඒක රස වෙනකොට ඔක්කොගෙම ශක්තිය එක තැනට එනවා. ඒකට කියනවා බල රේඛාව ඍජු වෙනවායි කියලා. ඒතර ශක්ති සම්ප්‍රේෂණයක් වෙනවා. ඒක හරි ඉලෙක්ට්‍රික් ඒකලස් වෙනකොටම එයාට තේරෙනවා මොකක් හරි කිලිපලා යamak ඒක සාමාන්‍යයෙන් ඔය දෙවෙනි ධ්‍යානයේදී විස්තර කරන ප්‍රීතියේ කුද්ධිකා ප්‍රීති, කණිකා ප්‍රීති, උබ්බේගා ප්‍රීති, පරණා ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති, පරණා ප්‍රීති කියලා පහකට බෙදෙනවා. ඒ ඔක්කාන්තික ප්‍රීති කියන්නේ ඔක්කඳ වෙන ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. උස්සලා පොළවේ ගහන තරම් ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඒ වෙන්නේ අර ඉඳුරන් එක රස වෙනකොට. ඉතින් ඒක මගේ කරන්න ගියොත් ගමන නතර වෙනවා. ඒක ධර්මතාවයක්. එහෙම නැත්නම් කියනවා ඒක මේ මේමයි සත්‍ය මේක මගේ නෙවෙයි වෙනේවා බොරුයි කියන ඒ කිසිම අයිතිවාසිකමක් කියා ගන්න පුළුවන් කමක් නැහැ. ශක් ධර්ම પરම්පරාව පෙර ගැහෙනවා වෙනකොට ඉන්ද්‍රියාණං ඒකර සත්‍යේන සම්පහන්තන ඒක ආසවනත්තේන සම්පාන්තන කියලා මේක ලක්ෂ කෝටි වාරයක් කරන්න කියනවා. අලමුණක් බලලා අරමුණ මුලට යනකොට එන මේ ඔකඳ වෙන භාවය, ප්‍රීතිමත් වෙන භාවය ඇත්ත විනාශයක් බලන්න මේ ළමෙක් හම්බෙන්නේ ඉස්සෙල්ලා බොක්ක පල්ල බලනවා වගේ. මේ පිටර පළල පිටර කට්ට ඇතුලේ තියෙන බලනවා වගේ. එහෙම කන්නේ නෙවෙයි මෙතන කරන්නේ. අන්තරාවර්තනයක් තියෙන්නේ. නමුත් මේක කරන්ඩ ඒ ඒ විදුහුරු ගතිය අපි ළඟ නැත්තේ මොකද අර ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියන මේ වහයලා ගත්ත හිතක් අපි ළඟ තියෙනවා. මේමයි සත්‍ය මින් ඒ දේවල් බොරු කිය. ඒක ඒකත් පරීක්ෂා කරපු එකක් නෙමෙයි. ඒකත් අත්දැක බලපු එකක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂණය කරපු එකක් නෙමෙයි. ඒ නිසා ප්‍රත්‍යක්ෂණයට ඒක බලපාන. ඒ මැටි අදහස බවුණු මත. ඉතින් ඒව අඩු වෙන්නේ දානදි වෙන්නේත් නැහැ, සීලදි වෙන්නේත් නැහැ, සමාධිදි වෙන්නේත් නැහැ. විපස්සනාවේ සම්මතන ඥාන වලින් එහාට ගිහිල්ලා උද්‍යප්පේ ඥානෙ වගේ මේක කිරි හැඩිය වගේ උතුරාගෙන එනකොට ඒක සමහර වෙලාවට එනකොට පරියන්කේ නැගිටින වෙලාව ඇවිල්ලා. ඉතින් ඒක ඒක ආවට පස්සේ නැගිටලා ඉතින් ආයෙ දාපි ගිහි ගෙදර කින්නවනම් ආයෙ දවසකට පස්සේ ආයෙ වාඩි වෙනවා. ඉතින් ඊට පස්සේ ආයෙ මුලක ඉඳලා හරි ගැසලා දෙන්නවා. ඒක කියනවා මේ උත්තර රාණි අද රාණි කියලා ලී දඬු දෙකක් එකට ගාලා ගින්නක් හදන්න යනකොට ඒ හොඳටම ගිනි දණ්ඩකින් දුන් දාගෙන එනකොට අත් දෙක හොඳටම රිදෙනවා. දැන් පොඩ්ඩක් ඕක තියලා හතියරලා ආයෙ උලන්න රටන් අරගත්තොත් අර රත් වෙච්ච එකේ වැඩක් නැහැ. ඒක ඒ වෙලාවේ ගෙනියන්න ඕනේ ඉවරයක් වෙනකම්. ඉතින් එහෙම ඉවරයක් කරගෙන යන්න මේ ලාහට ගෙම්බෙකුතු කරන්න වගේ ওই වටපිට බල බලා ලෙඩ කපුට වැල කන්නා වගේ බෝධිලිම වගේ යන ගමනේ කරන්න අමාරුයි. ඒක අහු වුණාට පස්සේ ජීවිත පරිත්‍යාගයෙන් මේක කරගෙන යනවනම් එයාට තේරෙන පටන් ගන්නවා මම මෙතෙක් අල්ලගෙන හිටියා නම් නියම සත්‍ය කියලා සියල්ලම ඒකාන්තෙම බොරු කියන. ඒකාන්තෙම මන මනෝ ප්‍රලාපයක්. අනේ මනෝ ප්‍රලාපේ නිසා මේ අරමුණක මුල ආශල් ප්‍රසාසයේ මුල සත්‍යයකගේ මුල ලෝකේ මුල බලන්න බෑ. අද ගත්තොත් මේ බෞද්ධ ලෝකේ පවා තියෙන සාකච්ඡාවල් ඔක්කොම මේ වගේ මේ පිස්සු හැදෙන දේවල් සාකච්ඡා කරලා ඉවර කරන්න හදනවා. ලෝකෙ කොහෙන්ද පටන් අරගත්තේ? සත්‍ය කොහෙන්ද පටන් අරගත්තේ? බුදුජානසේ දේශනා කළ තිනවුවා පිස්සු හැදෙන මාතෘකාවක්. ඔය කතා කරන්න පටන් අරගත්තේ පට කරන්නෙමත් පිස්සෝ. කෙරුවොත් පිස්සු හැදෙනවා. ඒ පිස්සු ඇදිල්ලක සතිය ආනාපානෙ මුලට යනකොට බොහෝ දෙනකොට සිද්ධ වෙනවා. මේ තරම්ම මේ මේ ලෝකේ කියන්නේ හිතින් මවාගත්ත දෙයක් කියන එක කාටවත් කිව්වට තේරෙන්නේ මේ ලෝකේ කාන්තෙම තියෙනනේ මම මරුණාම මට ඔන්න ආවල් සෝන්කොතේ මං වලලයි හැබැයි ලෝකේ තියෙනවා එතෙන් මමත් ඊගාවාත්ම වෙවිලා මේ ගෙම්බෙක් හරි වෙලා ගැළවිල්ලක් හරි වෙලා ඔතන ඉදී ඔන්න ඔය වගේ ඒවා නිට්ටයයි ඒවා සුඛයි ඒවා සුබයි ඒත් එමයි සත්‍යය ඒවා දන්නේ නැත්නම් ඌ මරන්න ඕන කියන තරමට වගේ මේ සස්වත වාදය මුළු අටුවාවම ගිලගෙන තියෙනවා. සම්පූර්ණ පාලි ව්‍යාකරණය ගිලගෙන තියෙනවා. ඔක්කොම නිට්‍ය සුඛ සුභ වෙලා. ඒතකොට අර බුදුරජාන්සේ දේශනා කරන්න හදන මෙහි තියෙන විනාශ වෙන සුළු බව අපි හිතාන ඉන්න දේ වැරදෙන්න පුළුවන් බව ඒක බුදුරජාණන්සේ චංකිස වගේ සූත්‍රවල පෙන්නනවා. අපි මේ බාර ගන්න දේවල් නිට්‍යයි සුඛයි සුභයි කියලා බාර ගන්න හැම දෙයක්ම මේ කාරණා පහක් පැටලීම නිසා සිද්ධ වෙන්නේ. ඒ කාරණා පහ මේ බලන ඉනකොට ඒ දුජනගේ ධර්මයක් තමයි යහන්නේ. ඉතින් ඒ තරුණයා ඒ ඒ Hindu ආගමේ කවට දුන බ්‍රාහ්මණගේ අන්තිම උගතේ අවුරුදු 16ක්. එතකොටම ත්‍රිවේද පාරදු. ඉතින් ඒ චංචි බ්‍රාහ්මණය තමයි ගමේ දෙටුව ගමේ දෙටුවත් එක්ක කතා කරින් දැද්දී මෙයා කතා කරලා කියනවා බුදුරජාන් වහන්සේට මේ ඔබ වහන්සේගේ නෙවෙයි මම පැවිදිලා ඉන්නේ. මං ඉන්නේ වෙන. දැන් මේ Hindu ආගමේ ඉන්නේ. ඉතින් මගේ ශ්‍රද්ධාවක් තියෙනවානේ. බෞද්ධ වගේම ශ්‍රද්ධාවක් තියෙනවා. බුදුරජාන්සේ කියනවා මේ නාකි නාකි කතා කරනකොට ඊළඳාරි පැහෙන්න එපා. ඔබට වෙලාවක් දෙන්නම් කරබන් හිටපන් කියලා. ඒක උදේ චංකි බ්‍රාහ්මණයා කියනවා ස්වාමීන් වහන්සේ මේ පොඩි උනාට මේ අපි ළඟ ඉන්න හොඳම දක්ෂ තරුණයෙක් කාපටික් කියන නමේ මෙයා බොහොම දක්ෂේක් ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් හරියට වෙලාවක් දෙන්න පැහෙන්න එපයි කියලා. උන් ඉස්සර ටොක්කක් අයි. ටොක්ක කරන නාකියත් එක්ක කතා කරලා ඒක ජංගි බ්‍රාහ්මණයත් එක්ක කතා කරනවා මුණ දිහා බලලා කියන මොකක්ද අහන්නේ කියලා. ඉතින් කියනවා ස්වාමීන් වහන්සේ මේ අපේ මේ බ්‍රාහ්මණ ආගමේ මේ මිනිසුගේ කැපකිරීම පුදුම ශ්‍රද්ධාවකින් කරන්නේ. දැන් ඔබ වහන්සේ ශ්‍රද්ධාව ගැන මොකද කියන්නේ? ආ ශ්‍රද්ධාව ගැන ප්‍රශ්න තියෙන බුදුන් කියනවා ශ්‍රද්ධාවේ අන්ත දෙකක් තියෙනවා. ඔය ශ්‍රද්ධාවෙන් අදහන දේ තුළ සත්‍ය නැති වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව නැහැ කියලා විසිකරන දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන්. ඔය දෙක තමයි ශ්‍රද්ධාවේ තියෙන්නේ. දැන් උන්න සබාවම හෙල්ලුම් කරනවා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ කිව්වට ඔක ශ්‍රද්ධාවෙන් ඇදුවයි කියලා අපිට මේකේ රුචියකුත් තියෙනවා. මේ Hindu ආගමේ තියෙන ශ්ලෝක කටපාඩම් කරන්නේ බණ බහනකට පුදුම රුචියකින් කරන්නේ මේ නිකම් අන්ධ සද්ධාවකින් කරනවා නෙවෙයි. නිසා මේ ඔබ වහන්සේ රුචිය ගැන කයි ඊට පස්සේ කොහෙන්ද ඔබට මම කිව්වනේ. සද්ධාව වගේම තමයි රුචියක්. මම රුචි වෙච්ච දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. මම අරුචි වෙච්ච දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ආනවා ස්වාමීනාන්ත මේ සද්දා රුචි විතරක් නෙමෙයි මේක අපේ පොතේ ඇවිල්ලා තියෙන අපේ પરම්පරාවේ එන එකක් මේ. අනුස්සවය. අපි අහපු බණේ තියෙන එකක් නේ. මම හිතලා මේ සද්දාවට මොනකමට පොඩි කොල්ලෙක් කරන වැඩකුත් නෙවෙයි. රුචියට ගන්න වැඩකුත් නේ අනුස්සව. සුරුදාස් කියන මාඹට කියන්න එකක්. මේ මිනිස්සුયો මේ වගේ විනිශ්චය කරන පහයි ලෝකේ තියෙන්නේ. සද්දා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, ditthi විඥාන කන්ති. ඔය පහේම එක ලකුණක් තියෙනවා. මොකද්ද? ඔය උඹල සද්ධාවෙන් බාරගත් දේ තුල සත්‍ය නෑ. අතහැරපු දේ තුල නදකින් කියලා ඒ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඔබ රුචියෙන් ආශාවෙන් කරන දේවල් සත්‍ය නැති වෙන්න පුළුවන්. ඔයින් පිට සත්‍ය තියෙන්න පුළුවන්. ඔබේ සුද්ධ ලියවිල්ලේ සත්‍ය නැති වෙන්න පුළුවන්. බලන් දෙපා මේව ඔක්කොම හෙරටික්ස් කියලා විශ්කරන පොතේ සත්‍ය තියෙන්න පුළුවන්. ආකාර පරිවිතක්කම රණ්ඩු කරලා බාධා කරලා දිනන දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඒක නෑ ඇත්තෙම නෑ තමයි. බාධා කරලා දිනනවා සත්‍යයක් ඇත්තෙම නෑ. පරිවිච්ඡ කරන තුල සත්‍යය තියෙන්න පුළුවන්. දිට්ඨි දිජහනක් අන්නේ මේ ලෝකේ ශාස්ත්‍රයයි මේක ඒකාන්තයි කියන දේ තුළ මෙහෙමයි සත්‍ය කියන තුළ සත්‍ය නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔය පහ ගැන නම් කතා නොවේ පහේම හිල් පහක් තියෙනවා කිය. ඊට පස්සේ කාපටික බ්‍රාහ්මණය අපෙන් අහනවා. මොඳ එහෙමනම් ඔබ වහන්සේ කොහොමද ඔබ වහන්සේ ගෝලයන්ට ගොඩේ ඉන්න පාර කියන්නේ? ඔයින් පිටද? නෑ ඔය පිට එකක් මං කියන්නේත් නෑ. ඔය පහමයි. ඔය පහ මෙන්න මේ විදිහට මං කරකවනවා. සද්ධාවෙන් චෙක් කරලා බලනවා මේ කරන්නේ මගේ මනාපෙටද නැත්නම් ගුරුහාමුදුරුවෝ කියපු හින්දාද කියලා. රුචියද කියලා රුචිය චෙක් කරලා පස්සේ බලන්න මේක පොතේම චෙක් කරලා බලන්න පුළුවන් මං කරන දේ පොතේ තියෙනවා ඔව් ඊට පස්සේ තර්කයටත් ගැලපෙනවද කියලා බලන්න ආන්නේ එතකොට එයාගේ දෘෂ්ටිය තමන්ගෙම අත්දැකීමෙන් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ හදාගත්ත දෘෂ්ටිය ආයේ සද්ධාව පරික්ෂා කරලා බලන්න. කියලා ලස්සන කතාවක් ඒ ටික අද කිසිම ආගමක නැහැ. කිසිම ආගමක Taman කියන දේ තුල සත්‍ය නැහැ. වෙන දෙයක සත්‍ය තියෙන්න පුළුවන් කියන ඒ දේවත් බාර ගන්න ක්‍රමයක් නැහැ. ඒ මොකද හේතුව මේ සස්සත දිට්ඨිය පූර්වාන්තය දැකම නැති තුර කට්ටිය තුල තියෙන මේ මෙයමයි සත්‍ය අනික ඔක්කොම බොරුයි කියලා කතාව. ඉතින් ඒක බුද්ධ ආගමේ කිසිම බෞද්ධයර කිසිම ඒකෙන් නිදහසක් නැහැ. වාසියක් නැහැ. හිතනවා අපි ළඟ විතරමයි සත්‍යය තියෙන්නේ තේරවාදේ විතරමයි තියෙන්නේ නිස්සන්නවනේ විතරමයි තියෙන්නේ පිම්බීම හැකලීමේ විතරමයි තියෙන්නේ ඉතින් ඔක්කොගම තේරුම් ගන්න පුළුවන් එහෙමනම් ඒක කරන්න එපා යමක් කියනවනම් මෙයමයි ඉතින් ඒකෙම තේරුම් ගන්න පුළුවන් ඉතින් ඒක නිසා අපි මෙතෙක් ඇවිල්ලා තියෙන ගමනේ ඔහොම කීයක් කාලා තියෙනවද දන්නේ නැහැ නිසා අපිත් කවදාවත් නරකයි කාටද කියන්නේ මෙයමයි මෙයමයි සත්‍ය කියලා. මොකද බුදුහාමුදුර අපිට කියලා තියෙනවා. ඒක අසත්පුරුෂයේ ගතියක් එහෙම කිව්වනම් එතන සත්‍ය නැහැ. ඊට වැඩිය වෙනස් ක්‍රම තියෙනවා. ඉතින් ඒකයි මේ පූර්වාන්තයේද කියලා ප්‍රත්‍යක්ෂණය කරලා ඒක තමන්ගේම අත්දැකීමෙන් කරනවායි එතකොට අසුවිරු ඥාන වලට කරන එකයි ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙතෙක් අපි භාවනා කරගෙන ඉන්න දේවල් දිහා ඒ දේවල් හරියන්න පුළුවන් නෑ කියන්න බෑ. හැබැයි ඒක දිහා නවක අදහසෙන් බලන්න. ඒව දිහා අලුත් අදහසෙන් බලන්න. එහෙම නැත්නම් ඒවා සැක කරන සුළුව බලන්න කිසිසේත්ම බුද්ධ ආගමට හානියක් වෙන්නේ නැහැ. අන්නේ බැලීම වැලීම සඳහායි බුදුචාන්සේ මේ පංචත්ත්‍ය වගේ සූත්‍ර දේශනා කරන්නේ. අද දවසේ ධර්ම දේශනාවත් ඒකටයි යොමු වෙලා තියෙන්නේ. අපි මේ කරගෙන යන වැඩ වැරදි කියන්නේ යන්න එපා. හැබැයි හරි කියලා බාර ගන්න නැතුව ආර්ය පරිශ්‍රණයේ නැවත නැවතත් උනන්දුවෙන් කරන එක කම්මැලි වෙන වැඩක් වෙන්න පුළුවන්. උනන්දුවෙන් කිරීම සඳහා ධෛර්යවත් වීම සඳහා ප්‍රසන්න මනසක් ඇති වීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා